පින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ ගම්පහ විද්‍යාරවින්ද මහා පිරිවෙනේ පරිවේනාධිපති රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී රාජකීය පඬිත් ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලවේ මහින්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ සුබින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ සිත ගැනීමේ මාර්ගය ධර්ම මාර්ගයයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනත්තාය සංවත්තති යතෙයිදං චිත්තං චිත්තං භික්ඛවේ අදන්තං මහතෝ අනත්ථාය සංවත්තති සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්නතුනි විශේෂ වශයෙන්ම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මිනිස් සිත සකස් කරගත යුතු ආකාරයේ පිළිබඳ ඉගැන්වෙන කෙටි සූත්‍ර රාශියක් අපට දකින්නට ලැබෙනවා. අද දවසේදී මම මාතෘකාව විදිහට තබන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ හතරවැනි අදන්ත වග්ගයට අයත් පළමු වන සූත්‍රය නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනත්ථාය සංවත්තති බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මම එක් කාරණාවක් ඒ කියන්නේ සිත দমনය කිරීම කියන කාරණාව සිද්ධ කළේ නැත්නම් ඒ තරම් අයහපත පිණිස පවතින තවත් කාරණාවක් දකින්නේ නැහැ කියලා. චිත්තං භික්කවේ අදන්තං මහතෝ අනත්ථාය සංවත්තති. මහණෙනි මේ සිත දමනය නොකිරීම මහත් වූ අනර්ථය පිණිස පවතිනවා. ඒ වගේම තමයි ඊළඟට මෙම ඒකක නිපාතයේ අදන්ත වග්ගයේ දෙවැනි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං දන්තං මහතෝ අත්තාය සංවත්තති මහණෙනි මම දමණය කළාට පස්සේ මහත් වූ යහපත පිණිස පවතින තවත් දෙයක් මේ ලෝකේ දකින්නේ නැහැ. යත ඉදං චිත්තං. ඒක තමයි මේ සිත. චිත්තං භික්කවේ දන්තං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි මේ හිත দমনය කළාට පස්සේ මහත් වූ යහපත පිණිස අර්ථය පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව සලකලා බලනකොට අපිට පේනවා සිතට බුදුරජාණන් වහන්සේ ප්‍රධානම තැන දීලා තියෙනවා. ධම්මපදයේ චිත්තවග්ගය. චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. සිත දමණය කිරීම යහපත් මැනවි සිත දමණය කළාට පස්සේ අපේ ජීවිතවලට සැපගෙන දෙනවා. ඒ වගේම දිසෝ දිසං යං තං කෛරා වේරිවා පන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ හතුරෙක් තවත් හතුරෙකුට කරන අනර්ථයට වඩා වැඩි අනර්ථයක්. වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට කරන අනර්ථයට වඩා වැඩි අයහපතක්. වරදවා පිහිටවපු සිත අපට මේ සමාජයට ගෙන දෙනවා. මේකේ අනිත් පැත්තත් එහෙමයි. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරේ තමන්ගේ මව තමන්ගේ පියා තමාට කරනවට වඩා විශේෂ වූ යහපතක් මනාකොට පිහිටවපු සිත තමාට මේ ලෝකයට ගෙන දෙනවා එතකොට මේ සඳහන් කරපු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් එක්කලා අපට පැහැදිලි මේ ලෝකය සුවපත් කිරීමට හරි එහෙම නැත්නම් මේ ලෝකය විපතටපත් කිරීමට හරි මේ සිතෙන් ලැබෙන දායකත්වයේ පිළිබඳව සංයුත නිකායේ දේවතා සංයුත්තයේ චිත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චිත්තේන නියති ලෝකෝ මේ ලෝකය ඉස්සරහට අරගෙන යන්නේ හිතින් හරියට වාහනයක් රථයක් ප්‍රිය දුරෙක් ඉදිරියට ධාවනය කරගෙන යනවා වගේ අපි දන්නවා ප්‍රිය දුරා මත තමයි වාහනය සහ ඒ වාහනයේ ගමන් කරන සියලු දෙනාගේම ජීවිත රැඳිලා තිබෙන්නේ. ඒ වගේ තමයි මේ ලෝකය, මේ සමස්ත සමාජයම රැඳිලා තිබෙන්නේ මේ ලෝකය ඉස්සරහට අරගෙන යන මිනිසාගේ සිත මත. ඒකයි චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති මේ ලෝකය ඉස්සරහට ඇදගෙන යන්නේ සිතින් චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නගු මේ සිත කියන එකම කාරණාව මුළු ලෝකයම වසඟයට අරගෙන තිබෙනවා මුළු ලෝකය තුලම තමාගේ වසඟය පවත්වනවා එතකොට වර්තමාන මේ ලෝකය තුල අප කිසියම් යහපතක් භුක්ති විඳිනවා නම් එවාගෙම අපි කිසියම් අයහපතක් හිරිහැරයක් විපතක් ඛේදජනක බවක් අත් විඳිනවා නම් මේ සියල්ලටම හේතුව මේ ලෝකය තුල ජීවත් වෙන්න මිනිසාගේ සිතේ ස්වභාවයයි සිතේ ක්‍රියාකාරීත්වයයි ඒක නිසා මිනිස් සිත නිවැරදි කර ගැනීම මිනිස් සිත හදා ගැනීම මිනිස් සිත යහපත් කර ගැනීම කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැඩිසේ අවධානයට යොමු කළා. මොකද මිනිස් සිත සකස් වුණොත් තමයි මේ ලෝකය සුවදායි තැනක් බවට පත් වෙන්නේ. සිතෙන් තමයි මේ ලෝකය මෙහෙය වෙන්නේ. මිනිසුන් අතර වෙනසක් උසස් පහත් බවක් හීන ප්‍රනීත බවක් ඇති වෙන්නේ ඒ ඒ මිනිසාගේ සිතේ ස්වභාවය පදනම් කරගෙන. මිනිසාගේ සිත යහපත් වෙනකොට ඒ මිනිසා යහපත් වෙනවා. එතකොට සමාජය, රට, ලෝකය සැපවත් වෙනවා. මිනිසාගේ සිත අයහපත් වෙනකොට ඒ මිනිසා අයහපත් වෙනවා එතකොට ඒ සමාජය රට ලෝකය විපතට ඛේදයට පත් වෙනවා ඒක නිසා උපන්නා වූ මිනිසාගේ සිත ධර්ම මාර්ගයට යොමු කිරීම බුදුරජාණන් වහන්සේගේ මූලිකම අවවාදයේ බවට පත් වෙනවා. සුත්ත නිපාතේ පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ මේ ධර්මයට කැමතිවන කෙනා මේ ලෝකයට සුදුසු පුද්ගලයෙක් සමාජයට හිතවත් පුද්ගලයෙක් දියුණුවට යන පුද්ගලයෙක් රටට සමාජයට වැඩ ඇති පුද්ගලයෙක් වෙනවා. ධර්මයට දේශ කරන කෙනා තමන් පිරිහෙන සමාජය පිරිහෙළන රට ලෝකය සමාජය විපතටපත් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ ඉද බික්කවා අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය විනයේ අවිනීතෝ සේවිතබ්බේ ධම්මේ නජානාති අසේවිතබ්බේ ධම්මේ නජානාති පුද්ගලයාගේ සමාජයේ පිරිහීම ඇතිවෙන හැටි අසුතවත් පුතග්ජනයා මේ ආර්ය ධර්මය තේරුම් ගන්නේ නැහැ ආර්ය විනයේ හික්මෙන්නේ නැහැ. එතකොට මේ තැනැත්තා කල යුතු දේ නොහඳුනන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම නොකල යුතු දේ නොහඳුනන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම වුණාට පස්සේ කල යුතු දේවල් අතහරින්න නොකල යුතු දේවල් කරන්න මේ අය පටන් ගන්නවා. අන්න එතකොට ඒ අය ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා. අපේ ජාතක පාළියේ මහා සුපින ජාතකයේ මේ ධර්මයෙන් ඈත් වෙන කාලය පිළිබඳව පැහැදිලි වෙනවා. අකාරණස්ස කාරණන්ති ගහන කාලේ නොකරුණ කරුණ විදිහට ගන්න කාලය නොවැදගත් දේවල් වැදගත් විදිහට ගන්න කාලය හරසුන් බොළඳ දේවල් වටිනා දේවල් විදිහට ඉස්මතු කරන කාලය. කාරණස්ස අකාරණන්ති ඡඩන කාලේ වැදගත් දේවල් වටින්නේ නැහැ කියලා බැහැර කරන කාලේ. අභූතස්ස බුහුතන්ති ගහන කාලේ බොරුව ඇත්තයි කියලා ඉස්මතු කරන කාලේ. භූතස්ස අභූතන්ති ජහන කාලේ සත්‍යය නොයදගත් කියලා බොරුයි කියලා බැහැර කරන කාලේ අලජ්ජීනං උස්සන්න කාලේ ලැජ්ජාව නැති අය සමාජයේ ඉහළට මතුවෙන කාලේ ඉස්මතු වෙන කාලේ ලැජ්ජීනංච පරිහීන කාලේ ලැජ්ජාව තිබෙන අය මේ සමාජයේ නොයදගත් තැනට පත් වෙන කාලය. එතකොට මෙතන තමයි මේ අධර්මය මතුවෙන තැන. මේ අධර්මය මිනිස් සිතට එකතු වුණාට පස්සේ ඒ මිනිසා යහපත් මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ මිනිසා ජීවත් වෙන සමාජය යහපත් සමාජයක් බවට පරිසරයක් බවට පත්වන්නේ නැහැ. ඒක නිසා අපි ධර්ම මාර්ගය නිවැරදිව තෝරා ගත යුතු වෙනවා. මොකක්ද ධර්ම මාර්ගය? මොකක්ද අධර්ම මාර්ගය කියලා. මේ ධර්ම මාර්ගය සහ අධර්ම මාර්ගය තෝරා ගැනීමට ඇතැම් වෙලාවට අපට මේ ලෝකයේ පවතින ආගමික මතවාදයන්ම බාධාවක් වෙලා තිබෙනවා. වර්තමානයේ අපිට බොහෝ දෙනා කියනවා ඇහෙනවා සියලුම ආගම් එකයි කියලා. එහෙම කියන්නේ ආගමික සංහිඳියාව ඇති කරන්න කියලා තමයි ඒ අය කියන්නේ. නමුත් අපිට ආගමික සංහිඳියාව ඇති කරන්න කියලා අපිට යථාර්ථය බැහැර කරන්න බෑ. බොරුව මතු කරන්න බෑ. සත්‍යය යට කරන්න බෑ. ආගමික සංහිඳියාව කියලා කියන්නේ වෙනම එකක්. ඒ ඒ දහම් වල උගන්වන ධර්මය කියලා කියන්නේ වෙනම කාරණාවක්. ඒක නිසා අපි මේ දෙක පටලවා ගන්නෙ නැතිව හොඳට ධර්මය ධර්මය විදිහටත් අධර්මය අධර්මය විදිහටත් තේරුම් ගන්න ඕන. ආගමික සංහිඳියාව ඇති කරන්න ඕන කියලා ධර්මය විදිහට අධර්මය ගත්තොත් අධර්මය විදිහට ධර්මය ගත්තොත් එතන සැබෑ දහම අපිට මතු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ තුලින් මිනිස් සිත නියමාකාරයෙන් ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ලෝකයේ පවතින ආගම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ වගේම වර්තමානයේ පවතින ආගම් පිළිබඳවත් කල්පනා කරලා බලනකොට මේ ආගම් විවිධ මති මතාර්ථයන් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ආකාරය අපට දකින්න ලැබෙනවා. දැන් අපේ බුදුදහම අපිට උගන්වනවා ප්‍රාණඝාතය කරන්න එපා කියලා. දඬු මුගුරු විසි කරන්න කියලා. අවියාවිද විසි කරන්න කියලා. පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්හෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති ප්‍රාණ ධාතයට ලැජ්ජා වෙන්න දයාව ඇති කරගන්න මේ ලෝකයේ ජීවත් වෙන සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතවත් බවින් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කටයුතු කරන්න බුදුදහම එහෙම කියද්දී මේ ලෝකයේ තවත් ආගම් උගන්වනවා ප්‍රාණඝාතය තුලින් දිව්‍ය සහව්‍යතාවයට යන්න පුළුවන් කියලා. ප්‍රාණඝාතය තුලින් දෙවියන් ළඟට යන්න පුළුවන් කියලා. ප්‍රාණඝාතයෙන් කන්‍යාවන් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට මේ සියලු ධර්මයන් එකක් නෙවෙයි. බුදුදහමේ උගන්වනවා ප්‍රධාන ඉගැන්වීමක් දානය බුදුහාමුදුරුවෝ දාණය කියලා උගන්වන්නේ තමන් දහඩිය මුගුරු වගුරවලා වෙහෙස මහන්සියෙන් ධාර්මිකව උපයා සපයා ගන්න දේවල් පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් අන් අයට පරිත්‍යාග කිරීම නමුත් තවත් ආගම්වල අපිට උගන්වනවා පේනවා දානය කියන එකම විශාල සතෙක් මරලා ඒ සතාගේ මස් ටික බෙදා හදා ගැනීම ඒගොල්ලෝ කියනවා දානේ කියලා. බුදුදහම කියන්නේ ඒකං මාරෙත්වා ඒකස්ස සොත්ති කරණං නාම නත්ති කෙනෙක් මරලා එකෙක් මරලා තවත් කෙනෙකුට යහපතක් කරනවා කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා. එතකොට මේ විදිහට අපිට විමසලා බලනකොට පේනවා මේ ලෝකේ සියලුම ආගම් අපිට එකයි කියලා කියන්න බෑ. ඒක නිසා මේ ධර්මය අධර්මය තේරුම් ගන්නකොට මේ සමාජයේ ක්‍රියාත්මක වෙන ආගමික මතවාදයන් පවා අපිට වැරදියට අපේ අයහපත පිණිස අපට හානිය පිණිස අපේ සිත වර්ධවා තැබීම පිණිස හේතු වෙනවා කියන කාරණය අපිට පේනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මේ වගේම තත්වයක් මතු වුණා. කුරුරට කාලාමයින්ට. ඒ අයත් එදා සමාජයේ ක්‍රියාත්මක වුණු විවිධ ආගමික මතවාදයන්ගෙන් මොකක් තෝරගන්නද කියලා බැරුව හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට දේශනා කළා ධර්මය අධර්මය තෝරා ගන්න ඔය එක එක ඥාන මාර්ග පසුපස යන්න එපා කියලා. ධර්මය ධර්මයේ තෝරගන්න. ඒත තුම්හේ කාලාමා මා අනුස්සවේන. කාලාමයිනි අනුස්සවේන කියලා කියන්නේ ආගමික ඉගැන්වීම් වලට. ආගමික ඉගැන්වීම් ආගමික දේශනා මා අනුස්සවේන ආගමික ඉගැන්වීම් වලින් ධර්මය අධර්මය තෝරන්න යන්න එපා. මා પરම්පරාය තමන්ගේ මුතුන් මිත්තු අම්මල තාත්තල ආච්චිල සීයල પરම්පරායේ උදවිය මෙහෙමයි කරන්නේ කියලා. ඒ හරහා ධර්මයේ තෝරා ගන්න යන්න එපා. මා ඉතිකිරාය මේ විදිහට සමාජයේ කෙරෙන නිසා කාලාන්තරයක් කරගෙන එන නිසා ධර්මය අධර්මය තෝරන්න යන්න එපා. මා පිටක සම්පදානේන ආගමික පොත්පත්වල උගන්වන නිසා ධර්මය අධර්මය තෝරා ගන්න යන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැළපෙන නිසා මා ණය හේතු න්‍යායට ගැළපෙන නිසා මා ආකාර පරිවිතක්කේන කල්පනා කරලා බලනකොට මේක ඇත්තයි මෙහෙමයි කියලා හිතෙන නිසා මා දික්ටි නිඥානක්ඛන්තියා තමාගේ දෘෂ්ටියට ගැලපෙන නිසා මා බබ්බ රූපතාය මේක බැලූ බැල්මට හොඳයි කියලා පේන නිසා මා සමනෝ නෝ ගරූති මේක කියන අය තමාගේ ගුරුවරු නිසා ආගමික නායකයෝ නිසා පිළිගන්න එපා කිව්වා. එතකොට දැන් සමහර අය අහනවා මේ ඥාන මාර්ග ටික ප්‍රතික්ෂේප කළාම එහෙනම් අපි මොනවද පිළිගන්නේ කියලා. අපි හොඳට මෙතනදී තේරුම් ගත යුතු කාරණාවක් තමයි බුදුහාමුදුරුවෝ මේ ඥාන මාර්ග ප්‍රතික්ෂේප කරන්නේ හොඳ නරක තේරුම් ගන්න විතරයි. යහපත අයහපත තේරුම් ගන්න විතරයි. කුසලය අකුසලය තේරුම් ගන්න විතරයි. දහම අදහම තේරුම් ගන්න විතරයි. එහෙම නැත්නම් මේ සියලු ඥාන මාර්ග ප්‍රතික්ෂේප කිරීමක් බුදුහාමුදුරුවන්ගේ නැහැ. ඇයි ධර්මය අධර්මය තෝරා ගන්න මේ ඥාන මාර්ග ප්‍රතික්ෂේප කරන්නේ? මේ ලෝකයේ පවතින ආගමික ධර්මයන් ආගමික මතවාදයන් අධර්මය වපුරන්න හේතු වෙන නිසා. ඒක බුදුහාමුදුරුවන්ගේ කාලෙත් එහෙමයි අදත් එහෙමයි. ධර්මය කියලා මිනිස්සු වඳින පුදන ධර්මය කියලා සමාජය ගරු කරන ධර්මය නමින් මේ ලෝකයේ නිදහසේ ක්‍රියාත්මක වෙන ඇත් බොහෝ ඉගැන්වීම් තියෙනවා අධර්මයයි ක්‍රියාත්මක වෙන්නේ අධර්මයයි වපුරන්නේ අධර්මයයි පතුරවන්නේ ඒක නිසා එදා බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්මය අධර්මය තෝරනකොට ඔය ආගමික මතවාදවලට යන්න එපා ආගමික පොතපත පෙරලන්න යන්න එපා ආගමික ඉගැන්වීම් පිළිගන්න එපා එහෙනම් කොහොමද දහම අදහම තෝරගන්නේ? යදා තුම්හේ කාලාමා අත්තනාව ඥානේයාත. තමාගේ හෘදේ සාක්ෂිය කියලා එකක් තියෙනවා. මේක පුළුවන් තමාටම තෝරගන්න. ඉමේ ධම්මා අකුසලා. ඉමේ ධම්මා කුසලා. එතකොට මේක යහපත් දෙයක්. මේක අයහපත් දෙයක් කියලා තේරුම් ගන්න අපි ඕන කෙනෙකුට පුළුවන් හොඳ නරක තේරුම් ගන්න අපිට කාටවත් අමුතු බණ ඕන නැහැ. ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අනවජ්ජා. වැරැද්ද නිවැරැද්ද තේරුම් ගන්න අපිට අමුතු බණ ඕන කරන්නේ නැහැ. ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා ඉමේ ධම්මා විඤ්ඤූ පසත්තා මේ ලෝකේ ඉන්න නුවණැති මිනිස්සු ගරහන ප්‍රතික්ෂේප කරන දේ තේරුම් ගන්න මේ ලෝක ජීවත් වන නුවණැති බුද්ධිමත් මිනිස්සු ප්‍රශංසා කරන දේ තේරුම් ගන්න අපිට අමුතු ආගමික පොතපත අවශ්‍ය නැහැ. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තති. යම් දෙයක් කළාම ඒක සමාජයේ අයහපත පිණිසද පවතින්නේ ඒක සමාජයේ යහපත පිණිසද පවතින්නේ කියන කාරණාව තේරුම් ගන්න අපට ආගමික පොතපත පෙරලන්න ඕන කරන්නේ මේක අපිටම පුළුවන් ඒක නිසා එදා බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට ධර්මය අධර්මය තෝරා ගන්නකොට ආගම් වලට යට වෙන්නේ නැතිව ආගමික ඉගැන්වීම් වලට ආගමික ශාස්ත්‍රූවරුන්ට ආගමික පොතපතට යට වෙන්නේ නැතුව හොඳ නරක තේරුම් ගන්න ධර්මය අධර්මය තේරුම් ගන්න ඒ අවසරය ලබලා දුන්නා. මෙතනදී බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් නිර්ණායක දෙකක් එදා කාලාමයින්ට දේශනා කළා. එකක් තමයි ලෝභ දෝෂ මෝහ. ලෝභ දෝෂ මෝහ. අපි කරන දේවල් කොච්චර ලෝභ සහගතද? කොච්චර පටු තණ්හාවකින්ද? කරන්නේ. ඊට පස්සේ දෝෂ අපි මේ කරන දේවල් කොච්චර දුරට තරහවකින්ද කරන්නේ? මෝහ අපි මේ කරන දේවල් කොච්චර මුලාවකින්ද කරන්නේ? එතකොට කිසියම් දෙයක් ලෝභ දෝෂ මෝහ මුල් වෙලා කරනවා නම් එතන අධර්මයයි තියෙන්නේ. ඒ ලෝභ දෝෂ මෝහ මුල් වෙච්ච හිතක් යහපත් හිතක් වෙන්නේ නැහැ. එතන හිත හැදෙන්නේ නැහැ. එතන ඒ සිත තුලින් ක්‍රියාත්මක කෙරෙන දේවල් මේ ලෝකය නැසීම පිණිසයි සමාජයේ විපත්තිය පිණිසයි පවතින්නේ. ඊළඟට දෙවනි නිර්ණායකය බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි කරන දේවල් කොච්චර දුරට අපිට යහපත පිණිස පවතිනවද? ඒ වගේම අපි කරන කියන දේවල් කොච්චර දුරට අනුන්ට යහපත පිණිස පවතිනවද? ඒ වගේම අපි දෙගොල්ලන්ටම කොච්චර දුරට යහපත පිණිස පවතිනවද? මෙන්න මේ காரணා දෙක තමයි ධර්මය අධර්මය තෝරා ගන්නකොට බුදුහාමුදුරුවෝ අවධානයට යොමු කළ යුතු කාරණා විදිහට දේශනා කළේ. ඒක නිසාම තමයි මේ කාලාම සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතයට ඇතුළත් කරලා තිබෙන්නේ. අපේ උගතුන් තේරුම් ගත යුතු කාරණාවක් මේ කාලාම සූත්‍රයේ ප්‍රධානත්වයේ ලැබෙන්නේ මේ ඥාන මාර්ගවලට නෙවෙයි. කාලාම සූත්‍රයේ ප්‍රධානත්වයේ ලැබෙන්නේ මේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන කාරණාවලට ඒක නිසා තමයි අංගුත්තර නිකායේ තික නිපාතේට අපේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා එදා මේ කාලාම සූත්‍රය ඇතුළත් කළේ එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ධර්මානුකූලව තමන්ගේ දරුවන් සකස් කිරීම දෙමව්පියන්ගේ වගකීම විදිහට එදා සැලකුවා. ඒ වගේම ඒක ගුරුවරුන්ගේ වගකීම විදිහට සැලකුවා. ධර්මානුකූලව දරුවෝ හදනවා කියලා කියන්නේ දරුවන්ට කුසලය අකුසලය කියලා දෙන එක. යහපත අයහපත කියලා දෙන එක. ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියලා දෙන එක. තමාට යහපත පිණිස අනුන්ට යහපත පිණිස මේ දෙපිරිසටම සමාජයටම යහපත පිණිස කටයුතු කරන එක උගන්නන එක. සිගාලෝවාද සූත්‍රයේදී දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුයකම් පහක් පැහැදිලි කරනකොට පළවෙනි යුතුයකම පාපා නිවාරෙන්ති දෙවන යුතුයකම කල්යාණේ නිවේසෙන්ති දරුවා පාපයෙන් ඈත් කරවන්න ඕන දරුවා යහපතෙහි යොදවන්න ඕන දරුවෝ හදනවා කියන්නේ ඕකයි එහෙම නැතුව සත්තු බෝ කරනවා වගේ පැටව් ගහන එක නෙවෙයි දරුවෝ හදනවා කියලා කියන්නේ දරුවන්ගේ ශරීරය හදනවා වගේම දරුවන්ගේ හිත හදන්න ඕන. ශරීරය පෝෂණය කළා විතරක් හරියන්නේ නැහැ. දරුවන්ට කන්න බොන්න දීලා දරුවාගේ කඳබඩ ලොකු කරලා විතරක් හරියන්නේ නැහැ. දරුවාගේ හිත හදන්න ඕන මුලින්ම පාපා නිවාරෙන්ති අයහපත කියලා දෙන්න ඕන. පවින් වළක්වන්න ඕන. කල්යාණේ නිවේසෙන්ති දරුවා යහපතෙහි යොදවන්න ඕන. හොඳ දේ කියලා දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ගුරුවරුන්ටත් ඒකමයි කරන්න කියලා දේශනා කළේ. සුවිනීතං විනෙන්ති. අර දෙමව්පියන්ට පාපා නිවාරෙන්ති කියපු එකම තවත් වෙනත් වචන වලින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. සුවිනීතං විනෙන්ති මනාව හික්මවන්න ඕන. සුග්ගහීතං ගාහාපෙන්ති හොඳ දේවල් පුරුදු කරවන්න ඕන. එතකොට දරුවානම් දරුවා දෙමව්පියන්ගෙන් පැත්තෙන් බැලුවත් කරන්න තියෙන්නේ එකම දෙයයි. ගුරුවරුන්ගේ පැත්තෙන් බැලුවත් කරන්න තියෙන්නේ එකම දෙයයි. මොකක්ද? දරුවාට පින්පව් කියලා දෙන එක. දරුවාට හොඳ නරක කියලා දෙන එක. දරුවා පවින් ඈත් කරවන එක. දරුවා කුසලයේ යහපතෙහි යොදවන එක. මොකද ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයට ඒ දරුවාගේ සිත යොමු වුණොත් ඒ දරුවා යහපත් දරුවෙක් බවට පත් වෙනවා. එහෙම යහපත් වූ දරුවන්ගෙන් ක්‍රියාත්මක වෙන ලෝකය යහපත් ලෝකයක් බවට පත් වෙනවා. යහපත් ලෝකයක් බවට පත් වෙනවා. මිනිස් සිත හැදීමේ මාර්ගය ධර්ම මාර්ගයයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුදු දහම තුලින්ම අවධාරණය වෙන කාරණය තහවුරු වෙන කාරණය ආකාරය අපට දකින්න ලැබෙනවා සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මිනිස්සේසු විහරාම අනාතුරා මේ ලෝකයේ බොහෝ මිනිසුන් ගත්තාම ධර්ම මාර්ගයේ නෙවෙයි ඉන්නේ. ධර්ම මාර්ගයේ නෙවෙයි ඉන්නේ. ඒ අය හැඳින්වීම සඳහා බුදුහාමුදුරුවෝ භාවිත කරපු වචනේ තමයි ආතුර කියන වචනය. ආතුර කියන වචනේ ආතුර කියලා කියන්නේ අසනීපයි හැබැයි බෙහෙත් නැහැ. බෙහෙත් නැති ලෙඩ අපේ සමාජයේ අපේ ලෝකයේ බොහෝ මිනිසුන් පීඩා විඳින ලෙඩක්. බෙහෙත් නැති ලෙඩ. කොහොමද මේ බෙහෙත් නැති ලෙඩේ හැදෙන්නේ? ධර්මයෙන් ඈත් වෙනකොට අධර්මයට ලං වෙනකොට ඒ අයට හැදෙන ලෙඩවලට බෙහෙත් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරනවා ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ඒ අධර්ම මාර්ගයේ ගිහිල්ලා ආතුර වෙච්ච ලෙඩ හදාගත්ත මිනිසුන් අතර අපි සුවසේ වාසය කරමු සුසුඛං වත ජීවාම ඒ වගේම ආතුරේසු මිනිස්සේසු ආතුර වෙච්ච මිනිසුන් අතර විහරාම අනාතුරා අපි අනාතුරව සුවසේ වාසය කරමු. කොහොමද අපි අනාතුරව වාසය කරන්නේ? අපි ධර්ම මාර්ගයට ලං වෙන්න ඕන. ධර්ම මාර්ගයට අපි ලං වෙන්න ඕන. ධර්මය තුල අපේ ජීවිතය අරගෙන යන්න ඕන. අධර්මවාදීන් සියල්ල ඉවත් කරන්න මේ ලෝකයේ අපට කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ලෝකයේ අධර්මය අනුගමනය කරන අය හැමදාම ඉන්නවා. ධර්මය කියලා අධර්මය ගන්න අය හැමදාම ඉන්නවා. ඒක නිසා බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ මඟ පෙන්වන්නේ මේ අධර්මය තුලින් ධර්මය තෝරා ගැනීම. අධර්මය තුලින් ධර්මය තෝරාගත්තට පස්සේ ඒ අධර්මවාදීන් අතර ඒ ආතුරයින් අතර ඒ කායික මානසික සමාජික ආධ්‍යාත්මික රෝගීන් අතර සුවපත් භාවයෙන් සැපවත් භාවයෙන් අනාතුරව කටයුතු කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම අපි මෙතනදී අවධානය යොමු කරන්න ඕන අකාරණස්ස කාරණන්ති ගහන කාලේ වැදගත් දේ මොකක්ද නොවැදගත් දේ මොකක්ද හරවත් දේ මොකක්ද හරයක් නැති හිස් දේ මොකක්ද? වැදගත් දේ, නොවැදගත් දේ. හරවත් දේ, හිස් දේ. අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. අභූතස්ස භූතන්ති ගහන කාලේ භූතස්ස අභූතන්ති ගහන කාලේ බොරුව සත්‍යය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ලජ්ජීනංච පරිහීන කාලේ අලජ්ජීනංච උස්සන්න කාලේ ලැජ්ජාව ඇතිව කටයුතු කරන්න දේව ධර්ම ඉස්සරහට දාගෙන කටයුතු කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට ධර්ම මාර්ගයට ප්‍රවේශ වීම තුලින් අපේ සිත මනාකොට සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සිත මනාකොට සකස් කර ගැනීම තුලින් මේ ලෝකයම යහපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ යහපත් වූ සිත තරං මේ ලෝකයට සෙතක් සාන්තියක් ඇති කරන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒ යහපත් වූ සිත මේ ධර්ම මාර්ගයේ තුලින් සකස් කර ගැනීම සඳහාම මේ ධර්ම ශ්‍රවණානි සංසය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ගම්පහ විද්‍යාරවින්ද මහපිරිවෙනේ පරිවේනාධිපති රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලවේ මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ